අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අප ශ්‍රී ලංකාවට වැඩම කර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මේ මුළු ශ්‍රී ලංක පුරා පතුරවාලුසේක. ඒ අතවන් පොසොන් පුන් පොහෝ දින එකයි. අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පොසොන් පොහෝදා ධර්මානුශාසනාව ගෙනෙන්නේ පොළොන්නරුව ගල් විහාරයේ සිටයි. අප දැන් සූදානම් ඔබව ගුවනින් සම්බන්ධ කරන්නට එහි සිටින සුසිල් ජයනිති සහ උපාලි මාරසිංහට. තෙරුවන් සරණයි. සුදේශීය සේවා සම්බන්ධතාවයෙන් සිට වේදිකාව අපට සම්බන්ධ කරන විට මහත් වූ ගෝසහනක් ඇහෙන්නට ඇති. ඒ මේ ප්‍රදේශයේ අපව ඉසාරා හමා යන සුලන් වැල්ලේ හඬයි. අප සිටින්නේ ගල් විහාර උතුම් බුදුගුණ වැගිරෙන නවරහදී බුදුගුණ වලින් අපේ හදවත් ශාන්තිට කරුණාවට උදාලම්බන ප්‍රීතියට නාගොස් තිබෙන ගල් විහාරය අසු ආශන්නේ ශාලාවක නොවේ අප සිටින්නේ තුරු සෙවණේ ඒ නිසාම දැඩි හිරුස් වගේම දැඩි සුළඟක් මේ ප්‍රදේශයට ඇති වී තිබෙනවා සුළඟෙන් වරින් වර පීඩක් අපට ඇති වෙනවා ඒ බවත් මතක් කරමින්ම වවුබදු රාජ්‍යයේ අනුරාධපුර යුගයෙන් පසු දෙවන ರಾಜಧಾನಿ ಪುಲನ್ನರು ರಾಜಧಾನಿ ಪುಲನ್ನರು ರಾಜಧಾನಿಯ ಮಹಾ ಪರಾಕ್ರಮ ಬಾಹು රජ තුමාණන් විසින් කරන ලද උතුම් ගල් විහාරය උතුම් බුදුගුණ වැගිරෙන ප්‍රතිමා වහන්සේලා සිවුනම මෙහි නෙලා තිබෙනවා. මාත තිබෙනවා ඓතිහාසික පොළොන්නරු පුරවැරෙහි සුලස් මහා පුණ්‍යස්ථාන වන්දනා කරමු යන කුටිය. මේ කුටිය සම්පාදනය කර තිබෙන්නේ පූජ්‍යපාද නරමාණ්‍ය බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ සහ නිශාන්ත චමින්ද පීරිස්. ඒ තිබෙනවා කල්පන්තයේ මෙන්න මේ වගේ අගනා කවි පද කීපයක්. ගලින් බුදුරුව නෙළෝ විගතම ගලද ජීවය ලබනවා මලින් බුදුහිමි පිදු විගසම මලද සුවඳින් පිරෙනවා පහන් සිලකින් පිදු විගසම සිතෙහි සොම්නස වැඩෙනවා පුළුන් නරුවේ ගල් විහාරයේ උතුම් බුදුගුණ මැවිනවා සැබවින්ම උතුම් වූ බුදුගුණ මෙවි මෙවි දිස් වෙන ගල් විහාරය අද වැඩ පුදා ගැනීමට පැමිණ සිටින දිවයිනේ නන්දසින් පැමිණ ඇති විශාල පිරිසක් මේ මොහොතේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අපත් සමග මේ වනවදුලේ ගස් කොළන් යට තැන්පත්ව සිටිනවා සුදෝ සුදුවතින් සැරසී සිටින ඔවුන් සියලු දෙනාම සූදානම් සිටින්නේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අභිලාෂයෙන්. සියම් මහා නිකායේ අග්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පොළොන්නරුව සොළොස්මස්ථාන රාජමහා විහාරාධිපති පූජ්‍යපාද වේනරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අද දවස මුළුල්ලේ පැවැත්වෙන පින්කම්වල පූර්ණ සංවිධායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු ලේකම් කාර්යාලය. ඊට අමතරව විහාරස්ථ දහම් පාසලේ සිසු දුවදරුවෝ ආචාර්ය මණ්ඩලය මේ කටයුතු සමග සහ සම්බන්ධව ක්‍රියා කරනවා. අද උතුම් පුරපසළොස්වක් පොහෝ දවස. ලාංකික ජනතාවට සුවිශේෂීම පොහෝ දවස පුසුම් පුරපසළොස්වක් පොහෝ දවසයි. එදා අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ මේ ලක්බෙරණට වැඩම කරමින් මිශ්‍රක පවුවේ සිට දෙසූ දහම් අදත් අපිව දහමින් සනහා ගන්නට ලොව ජනතාව ලක්වැසි ජනතාව ආර්ථික සංස්කෘතික සදාචාරාත්මක සංවර්ධනයකට ගෙන යන්නට හේතු වුණා. අනුරාධපුර යුග මෙහෙවරෙන් පසු පොළොන්නරු රාජධානිය ඉතිහාසයේ අපට මතක සතහන් කියා දෙන සොළොස්මස්ථානයේ පිහිටා තිබෙන උතුම් පුදබිම. සොළොස්මස්ථාන වන්දනා කරගන්නට දිවිනේ බොහෝ පිරිස් අදටත් මේ ස්ථානට පැමිණෙනවා. සොළොස්මස්ථාන අතර පූජනීයත්වයේ හදමඩල වන් වූ ස්ථානයයි මේ උතුම් වූ ගල් විහාරය. දැනට මේ විහාරස්ථාන සොළොස්මස්ථාන අධිපති අපගේ ගෞරවාර්හ පූජපාද වේදුරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමීන් වහන්සේ මේ ස්ථාන මාර්කාරව කටයුතු කරද්දී උන්වහන්සේගේ අපකත වීම මත මෙහි කිසියම් සංවර්ධන කටයුතු අපට දකින්නට ලැබෙනවා. කෙසේ වෙතත් පුරාවිද්‍යාවට බාර වී තිබෙන පුණ්‍ය භූමියක් නිසාම අපිට දකින්නට ලැබෙන මේ පින්බිම අනුරාධපුර රාජධානියට සමාන්තර වූ පූජා භූමියක් බවට එදා පරාක්‍රම බාහු නරේන්ද්‍රයානෝ අධිටන් කරේ මේ පවත්වාගෙන යාමට. කෙසේ වෙතත් අපට අනුරාධපුර පූජා භූමියට සමාන විහාර මන්දිර, චෛත්‍ය, ධාතු මන්දිර ඉදිවි තිබුණත් අද අපට පේන්නේ මේ කිසියම් ගරාවටන ස්වභාවයක්. මේ ප්‍රතිසංස්කරණයේ වන්නේ නම් අපට අනුරාධපුරයෙන් ලැබෙන බුද්ධාලම්බන ප්‍රීතියට නොදෙවෙනි හද මණ්ඩලට දැනෙන බුද්ධාලම්බන ප්‍රීතියක් සලස්මස් දාණය තුලිනුත් අපට ඇතිවේවියි විශ්වාසයක් අපට හැඟෙනවා. කෙසේ වෙතත් අද දවස පුරාම පැවැත්වෙන සියලු වැඩසටහන් වලදී වරින් වර මේ පූජා භූමියේ පිළිබඳව ඓතිහාසිකත්වය ගැන අපි ඔබට මතක් කිරීමට අපේක්ෂා කරන නිසා ඔබ බලා සිටින්නේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි ආශාවෙන්. එනිසා අද කුසුම්පුර පසළොස්වක් පොහොව දවසේ මිහින්තලා පුරවරයේ සිට ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව සිටි FM සේවය ඔස්සේ ආගමික වැඩසටහන ගෙනෙන බව මතක් කරන ගමන්ම අප සුදේශීය සේවය ඔස්සේ දවසේ ශීලුම ආගමික වැඩසටහන සුදුහාම ලබන්නේ පොළොන්නරු සලස්මස්ථානයේ මේ උතුම් වූ ගල් විහාරයේ සමීපයේ සිටයි. සම්මහනිකායේ අත්ගිරි පාර්ශවයේ කාර්ක සංඝ කබික පොළොන්නරුව සලස්මස්ථාන රාජමහා විහාරාධිපති පූජ්‍යපාද වේරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය ආරාධනාවෙන් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කර සිටින්නේ සම්මහානිකායේ අස්ගිරි මහා විහාරයේ සංඝ සභාවේ නියෝජ්‍ය ලේකක අධිකාරී අස්ගිරි මහා විහාර පරිවිනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සූදානම් සිටින මෙම පින්බිමේ සිටින සෑම දිනාටම ගුවනින් සමන් ඔබටත් අපි මතක් කිරීමක් කරනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ නිසාම ධර්ම දේශනාව ශ්‍රවණය කරන විට ඔබට කිසියම් ගැටලුවක් අවබෝධ කරගැනීම තපහසු තැනක් වුණොත් එයත් මතකයේ තබා ගන්න හැටියට මතක් කරමින් ධර්ම සාකච්ඡා වේලාවේදී ඔබේ දහම් ගැටලු අපේ සාකච්ඡා මණ්ඩපයට යොමු කරමින් එම දහම් ගැටලුවට විසඳුමක් ලබාගත හැකි බව අපි ඔබට මතක් කරනවා. ගුවනේ ශවන් දෙන ඔබට අපි කියන්නම් අපේ දුරකථන අංකය ධර්ම සාකච්ඡාව සඳහා එක්වන්නට. කොළඹින් පිට කෙනෙක් නම් 0112 6824 11 අපේ දුරකථන අංකය. කොළඹ කෙනෙක් නම් 268 24 11. මීට මොහොතකට කලින් අප වෙනුවෙන් පැවැත්වෙන ධර්ම දේශනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැත්පත්‍ය පිළිගැන්වීමෙන් ආර්දනා කර සිටියා සමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමාජ සමායෝජක AMJE මනෝහාරි මහත්මිය විසින් ආර්දනාව අනුකම්පාවෙන් පිළිගෙන දේශකයන්න් වහන්සේ සූදානම් ධර්ම දේශනාව ආරම්භ කිරීමට. අටසිල් සමාදන්ව සිටින පින්වතුන් හැර අනෙක් සියලු දෙනාට මතක් කිරීම. ඔබ මේ මොහොතේ අද පොසොන් පුර පසළොස්වක් පොහොව දවසේ නිවසක සිට හෝ වේවා රෝහලක සිට හෝ වේවා ලෙඩ ඇඹේ සිට හෝ වේවා. ගමේ විහාරස්ථානයේ ධර්මශාලාවේ සිට හෝ වේවා. සූදානම් නම් පුලුන්නරුව ගල් විහාරස්ථානයේ සිට විසුරු වහන් ලබන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අපි ඔබටත් ඇරයුම් කරනවා.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 ඓතිහාසික දිනය අනුස්මරණය කරමිනුයි මේ පුරපසළොස්වක් පොහෝ දවසේ ඓතිහාසික පොළොන්නරු ගල් විහාරස්ථානයේට මේ සදහවත් සෑම දිනාම එකතු පාදා වෙලා තෙහෙවත් සමාදන්ව මේ අවස්ථාවේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානමින් සිටින්නේ ලංකා ඉතිහාසයේ පිළිබඳව කල්පනා කරනකොට ඓතිහාසිකව හිතා බලනකොට අනුරාධපුර අටමස්ථානයේ පමණක් දෙවෙනි වෙන මේ ඓතිහාසික පොළොන්නරු පුරවරයේ සොළොස්මස්ථානයේ කේන්ද්‍රස්ථානයේ හැටියට සැලකෙන ගල් විහාරයේ ප්‍රතිමා වහන්සේලා අභියසයි මේ සදහැවත් සෑම දිනාම තන්පත්ව මේ ධර්ම ධර්ම ශ්‍රවණයට සූදානම්ව සිටින්නේ ඓතිහාසික පොළොස් පොළොන්නරු සොළොස්මස් ස්ථානාධිපති අපේ අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික අතිගෞරවහාර ශාස්ත්‍රපති වේනරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව මෙවර පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනේ මේ යිතිහාසික පුදබිමේ ආගමික වතාවත් රාශියක් මනවින් සංවිධානයේ කොට තිබෙනවා. ඒ පමණකුත් නෙමෙයි එදා පොළොන්නරු රාජධානියේ මහා විජේබාහු නරපතීන් එවැගේම මහා පරාක්‍රමබාහු නරපතීන් එවැගේම නිස්සංගමල්ල නරපතීන් වැනි අපේ අතීත රජවරුන් මේ පූජා භූමිය නැත්නම් මේ ඓතිහාසික සිද්ධාස්ථානය යම් කිසි අරමුණක් ශාසනික පරමාර්ථයක් ඇතුව ආරම්භ කළාද අද අපේ ගරු කටයුතු නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මේ පූජා භූමියේ ඒ කුදු මහත් ආගමික කටයුතු මනවින් සංවිධානයේ කොට තිබෙනු දැකීම මේ රැස්ව සිටින හැම දිනාටම අතිශයින්ම සතුටට කාරණයක් වෙනවට කිසිම සැකයක් නැහැ මේ පූජා භූමිය පුරාම සුදුවතින් සැරසුණ දහස් ගණනක් තේවත් සමාදන් වූ මේ බැතිමතුන් අර ඈතින් වැඩ ඉන්න ඒ ප්‍රතිමා වහන්සේගෙන් වෑහෙන අප්‍රමාණ බුදු කරුණාව සියස් දෙකින් දැකගෙන හිතේ අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගෙන මේ ඓතිහාසික පුදබිමේ අද ඔබ දවස පුරා මේ ආගමික වතාවත් වල යෙදෙන්නේ ඒ නිසා වෙනත් ස්ථානයකට වඩා අතිශයින්ම තමන්ගේ හිත් තුළ ශ්‍රද්ධාදී ගුණධර්ම ජනිත කර ගන්නට බුද්ධාලම්බන ප්‍රීතිය හිත තුළ වඩා වර්ධනය කර ගන්නට මේ පරිසරය අතිශයින්ම උචිතයි කියන බව මේ අවස්ථාවේදී අපි ශ්‍රීපත් කරන්නට ඕනේ. එක්තරා විදිහකට නව ප්‍රතිසංස්කරණයන්ට භාජනය කරන්නට යම් යම් අවහිරතා මේ පූජා භූමියේ පැවතුනත් පුරාවිද්‍යා අනපනත් අනුව මම හිතන්නේ අපේ නායක ස්වාමින්දයන් වහන්සේ මේ සදහැවතුන්ට ශ්‍රකී ආගමික භක්තිය වඩා වර්ධනය කර ගන්නට අවශ්‍ය සෑම පරිසරයක්ම මේ තුල නිර්මාණය කරමින් පවතිනවායි කියන බව මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනේ. ඒ සඳහා විශේෂයෙන්ම පොළොන්නරු සොළොස් මස් ස්ථානයේ පූර්ණ වගකීම එහි භාරකාරත්වය අපේ අස්විනි මහා විහාරයේ සතුව පවතිනවා අතිපූජ්‍ය ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධ රක්කිතා විධාන මහානායක ස්වාමින්දයන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබ මේ ස්ථානයේ සෑම කටයුත්තක්ම සිද්ධ වෙනවයි කියන බවත් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඒ සඳහා අපේ නායක ස්වාමින්දයන් වහන්සේ සඳහන් කළා අතිගරු ජනාධිපතිතුමන්ගේ විශේෂ අවධානය මේ පොළොන්නරු සොළොස්මස්ථානයේ කෙරෙහි යොමු වී තිබෙනවා. ඒ නිසාවෙන්ම පුරාවිද්‍යානී පුරාවිද්‍යා නීති රීති මොන ආකාරයෙන් තිබුණත් මං හිතන්නේ එතුමන්ගේ පූර්ණ අනුග්‍රහය ලැබ යතහ කාලයේදී මේ පුදබිම අපේ සදහැවතුන්ගේ ශ්‍රද්ධා භක්තිය දියුණු පවුණු වෙන ආකාරයෙන් එදා අපේ නරපතීන් එදා රාජරාජ මහා මාත්‍යාදීන් යම් කිසි ශාසනික පරමාර්ථයක් ඇතුව මේ ස්ථානයන් ආරම්භ කළාද අන්නේ අරමුණු සඵලමත් භාවයට පත් කරගන්නට පුළුවන් පරිසරයක් යතහාකාලී මේ ස්ථානයේ තුල නිර්මාණය වෙනු ඇතයි යනු මම හිතන්නේ මේ රටේ ගිහි පැවිදි කාගේ විශ්වාසය සහ බලාපොරොත්තු වී තිබෙනවා. ඉතින් කෙසේ වුණත් අන්නේ ඓතිහාසික පුදබිමේ මම හිතන්නේ දහස් ගණනක් මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වෙච්ච මේ සුද්ධ භූමියේ ඔබ හැමදෙනාම තැන්පත්ව අද මේ ආගමික වතාවත් වලට සහ සම්බන්ධ වෙලා සිටින්නේ. පින්වතුනි ඔබ මොහතකට මත්තෙන් පංචශීලයේ සමාදන් වෙලා සිල්වතුන් ගුණවතුන් බවට පත් වුණා. ඒ වගේම උදෑසන පෙහෙවක් සමාදන් වූ පින්වතුන් අෂ්ටාංග ශීලයේ සමාදන් වෙලා අද දවස පුරාම ඔබ කායික වාචික සංවරයක් ඇති කරගෙන විවිධ ආගමික වතාවත් වල යෙදෙන අතරතුරයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම්ව සිටින්නේ. ඒ නිසා හැමදිනාම මේ පවත්වන ධර්ම දේශනාව ලෞතර බුදු පියාණන් වහන්සේ 45 වසක් දේශනා කොට වදාළ ශ්වාසුදහසක් ධර්මස්කන්ධයට අන්තර්ගත මා මුලින් මාතෘකා කළ සූත්‍ර පාඨය අනුව මේ මොහොත තුල දේශනා කරනු ලබන්නේ පවත්වනු ලබන්නේ. ඒ නිසා හැමදිනම ශ්‍රද්ධාමාමක හැඟීම් පෙරදරි කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් එළඹ සිටි සී කල්පනාවෙන් මනවින් ධර්මදේශනාව ශ්‍රවණය කරනවායි කියන මේ අදහස මේ අදිෂ්ඨානය පළමු කොටම ඇති කරගන්නට ඕනේ. දේශකයන් වහන්සේ නමක් හැටියට කවර දේශකයන් වහන්සේ නමක් වුණත් මේ ධර්ම දේශනාවන් පවත්වන්නේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ ඒ දේශනා කොට වදාළ නව ලෞතුරා ශ්‍රී සද්ධර්මයේමයි. ඉන් බාහිර වූ අපට ආවේනික අපේ අදහස් මුසු කරගත්ත ධර්ම දේශනාවක් පවත්වන්නට භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඉඩක් නැහැ. යම් යම් ආකාරයට ඇතැම් භික්ෂුන් වහන්සේලා තමන්ගේ පෞද්ගලික මති මතාන්තර එකතු කරගෙන ධර්ම දේශනා පවත්වනවා නම් පින්නතුනි ඒක භික්ෂුවක් හැටියට අපටත් යම්කිසි ඇවතක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශකයන් වහන්සේ නමක් කවර තැනක කොයි ආකාරයෙන් දේශනා කළත් ශ්‍රවණය කරන ඔබ සතු වගකීමක් තිබෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරයෙන් මනස කල්පනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධර්මයන් මනවින් වටහාගෙන තමන්ගේ මෙලවත් පරලොවත් ජීවිත අර්ථවත් කර ගැනීම තමයි බෞද්ධෙක් ඇතියට ඔබ සතු වෙන වැදගත්ම කාර්යභාරය. බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මයේ පින්නතුණි පුද්ගලයෙකුගේ මෙලව ජීවිතයක් ඒ වගේම පරලොව ජීවිතයක් කියන උභයාර්ථ අර්ථ සිද්ධිය සලසා ගන්නට හේතු වෙන ඉවහල් වෙන දේශනාවක් බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ විතරක් නෙමෙයි මේ ධර්ම මාර්ගයේ යම් කෙනෙක් නිසිලස අනුගමනය කරනවා නම් සාංශාරික දුක් වලින් අත මිදී ලබන පරම ශාන්ත නිවන් සැප සාක්ෂාත් කරගන්නට ඉවහල් වෙන උපනිශ්‍රේ වෙන මාර්ගය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නිසි ලෙස අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ නිසා මෙන්න මේ අරමුණ හිතේ තබාගෙන ඔබ මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කරනවායි කියන මේ අදහස පින්නතුනි අපි පළමු කොටම සිත් සතන් තුල ඇති කරගන්නට ඕනේ. අද මා ධර්ම දේශනාවට මාතෘකා කළේ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ චූලකම්ම විභංග සූත්‍රයට අන්තර්ගත සූත්‍ර පාඨයක් අද මේ ධර්ම දේශනාවට මා මාතුකා වශයෙන් තබා ගත්තේ. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයට එන විභංග වර්ගයේ ඇතුළත් මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ එදා ශරත් නුවර ජේතවනාරාමේ සුභ මානවකයා මුල් කරගෙනයි අරමුණු කරගෙනයි බුදුහාමුදුරෝ දේශනා කොට වදාළේ. සුභ මානවකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ මිනිසුන් අතර විවිධ විසම විචිත්‍රතාවයන් අපට දැක ගන්නට පුළුවන්. ස්වාමීනි මේකට හේතුව කුමක්ද? සමහර මිනිසු ඉන්නවා ලෝකේ ස්වල්ප ආයුෂ ඇතුව නැත්නම් කෙටි ආයුෂ ඇතුව ලෝකේ උප්පත්තිය ලබනවා. තව මිනිස්සු ඉන්නවා ලෝකේ දීර්ඝ ආයුෂ ඇතුව උප්පත්තිය ලබන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අපටත් අද සමාජය තුල දැක ගන්න පුළුවන් අල්පායුෂ්ක මිනිස්සු උපදිනවා දීර්ඝ ආයුෂ ඇති මිනිස්සු ලෝකේ උපදිනවා. එදා සුභ මානවකයටත් මේ ගැටලුව ඇති වුණා. ඒ වගේම තව බොහෝ දෙනෙක් පින්නතුනේ යම් යම් රෝගාබාධ ඇතුව ලෝකෙ උපදිනවා ඒ වගේම තම සමහරක් වෙනතුනි අල්ප රෝගාබාධ ඇතුව ලෝකෙ උපදිනවා අද සමාජය දෙස බැලුවත් අපට තේරුම් ගන්න පුළුවන් සමහර උපතින් මේ යම් යම් රෝගාබාධයන්ට ගොදුරු වෙලා මේ ලෝකේ උප්පත්ති ලබන අය ඉන්නවා. තව සමහරක් ඉන්නවා සමහර විට ජීවිතේ කිසි දවසක කිසිදු වෛද්‍යවරයෙක් හමු නොවිලා ප්‍රතිකාරයක් නොලබන මට්ටමින් අල්ප රෝගාබාධ ඇතිව ජීවත් වෙන්න පුළුවන් භාග්‍ය සම්පන්න මිනිසු. මේ සුබ මානවයෙකුට මේක ලොකු ගැටලුවක් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟින් ගිහිල්ලා විමසනවා ස්වාමීනි මොකද්ද මේකට හේතුව? ඒ විතරකුත් නෙමෙයි. මේ ලෝකේ ඉන්නවා සමහර පුද්ගලෝ ඊටාම අවලක්ෂණ ස්වභාවයෙන් උපතින්ම බොහොම අවලක්ෂණයි. බැලුවොත් කෙනෙකුට හිත තුළ කිසිදු ප්‍රසන්න භාවයක් ඇති නොවන මට්ටමේ මිනිසු මේ ලෝකේ උපදිනවා. ඒ වගේම ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තව සමහර මිනිසු උපදිනවා ඊටාම ප්‍රසන්නයි. ඊටාම දුටු දුටුවන්ගේ චිත්තසතන් ඇදබඳ ගන්න විදිහට බොහොම ප්‍රසන්න මිනිසු මේ ලෝකේ උපදිනවා. ස්වාමීනි මොකද්ද මේකට හේතුව? ඒ වගේම පින්නතුනේ තව සමහරු ඉන්නවා ලෝකේ ඉතාම ස්වල්ප පිරිසක් කිසිම පරිවාර සම්පතක් නැති ස්වල්ප පිරිසක් හිතවතුන් ඥාතීන් ස්වල්ප පිරිසක් ඇතුව උප්පත්ති ලබන මිනිසු මේ ලෝකේ ඉන්නවා තව සමහරක් ඉන්නවා බොහෝම පරිවාර සම්පත් ඇතුව ලෝකේ ජීවත් වෙන්න පුළුවන් වාග්යතු උපදින මිනිසු මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම පින්නතුනි තව සමහරක් ඉන්නවා ඊටාම ස්වල්ප සම්පත් ඇතුව මේ ලෝකේ උපදින ඊටාම දුගී දුක්වත් මට්ටමින් ලෝකේ උපදින මිනිස්සු ඉන්න අතර තව පිරිසක් ඉන්නවා බොහෝම සම්පත් ඇතුව බොහෝම භවභෝග සම්පත් ඇතුව මේ ලෝකේ උපදින මිනිස්සු අපට දැක ගන්න පුළුවන් ස්වාමීනි මේකට හේතුව කවරක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ සුභ මානවකයා විමසනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මේ සුභ මානවකයාට දුන්න පිළිතුර තමයි මානවකය කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ කම්ම පටිසරණ කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතාය මෙන්න මේකයි ස්වභාවය මේ தത്വයට මිනිසු විභේදනයේ වෙලා උප්පත්තිය ලබන්නේ අන් කිසිදු කවරක් නිසා නොව මානවකය ඒ ඒ පුද්ගලයා විසින් සිදු කරන ලද කුසල කුසල කර්ම ශක්තිය අනුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ මානවකයට එදා සැකෙමින් පැහැදිලි කළා. මේ ලෝකේ උප්පත්තිය ලබන මිනිස්සු කර්මය දායාද කොට උපදිනවා පින්නතුනි. ඒ වගේම කර්මයේ උප්පත්ති ස්ථාන කොට මේ ලෝකේ උප්පත්තිය ලබන්නේ. ඒ වගේම කර්මයේ පිලිසරණ කොටයි කර්මයේ පිහිට කොටගෙනයි මේ ලෝකේ මිනිස්සු උප්පත්තිය ලබන්නේ. ඒ විතරක් නෙමෙයි කර්මයේ ඥාති කොටගෙන සුඛීය ඥාතියින් ඇටියට මේ කර්මයේ උරුම කරගෙන මේ ලෝකේ මිනිස්සු උප්පත්තිය ලබනු මෙන්න මේ ශ්‍රා පුද්ගලයා මේ විවිධ විභේදණයට පාත්‍ර වෙනවා මෙන්න මේ කර්ම ශක්තිය පදනම් කරගෙන කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතාය එහෙනම් මෙන්න මේ වෙනස විභේදනය මේ ලෝකයේ තුල ඇති කරන්නේ මිනිස්යා තුල පුද්ගලයා තුල ඇති කරන්නේ අන් කවරක් නිසාවත් නෙවෙයි ස්වකීය කර්ම ශක්තිය නිසායි කියන බව එදා මේ සුබ මානවකයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ මානවකයා අහනවා විට ස්වාමීනි ඔබ වහන්සේ මේ සැකවින් පැහැදිලි කළ කාරණය මට විස්තර වශයෙන් දේශනා කරන්න මම හිතනවා මේ පින්නතුන්ටත් ඒ ගැටලුවම ඒ අදහසම මේ අවස්ථාවේ ඇති වෙනවා ඇති. මේ කර්මයේ පිළිබඳව නැත්නම් බුදුදහමේ උගන්වන මේ කර්ම સિદ્ધාන්තයේ පිළිබඳව අපට සවිස්තර වශයෙන් කරුණු දැනගන්නට අවශ්‍යයි කියන මේ අදහස මේ පින්වත්තුන් තුල નિરાයාසයෙන් ඇති වෙනවා. ඉතින් මේ සුභ මානවකයාට එහෙම ඇති වුණා. පින්තුනේ මේ සූත්‍රයේ අන්තර්ගත කරුණු දේශ බැලුවාම බුදුරජාණන් වහන්සේ මේ මේ එක එක තත්වයන් පුද්ගලයා තුළ ඇතිවන්නට හේතු වෙන කුසල අකුසල කර්ම ශක්තියින් කොයි ආකාරයේද කියලා මේ සුබ මානවිකයට මැනවින් පැහැදිලි කරලා දුන්නා. ඉතින් පින්නතුනේ අපි විශේෂයෙන්ම වටහා ගන්නට අවශ්‍ය කරන වැදගත් කාරණයක් තිබෙනවා. මේ කර්මයේ පිළිබඳව කතා කරනකොට මේ බුදුදහමේ ඉගැන්වෙන දේශනාව අතර නැත්නම් ඒ ධර්ම කොටාෂ අතර අපි මුලින් සඳහන් කළ හැටියට ඊටාම වැදගත් ධර්ම කාරණයක් තමයි මේ කර්ම સિદ્ધාන්තේ. පාලියෙන් කම්ම කියන වචනේ තමයි පින්නතුණි සිංහලෙන් අපි කර්ම කියලා සඳහන් කරන්නේ. කර ධාතුවෙන් හැදිලා තියෙන මේ කම්ම ශබ්දය සිංහලට බිඳිලා එන්නේ කර්ම කියලා නැත්නම් පාලියෙන් කම්ම කියලා හඳුන්වන මේ වචනය සිංහලෙන් අපි කර්ම කියලා සඳහන් කරනවා. හැබැයි පින්නතුනි මේ සිංහලෙන් අපි කර්ම කියලා ප්‍රකාශ කළාම අර පාලියෙන් කම්ම කියන එහෙම නැත්නම් බුදුදහමේ ඉගැන්වෙන කර්ම સિદ્ધාන්තය පිළිබඳ මූලික අදහස සිංහලෙන් විවහාර කරන මේ කර්ම ශබ්දයෙන් අපට එකපාරට ගම්ම්‍ය වෙන්නේ නැහැ. මොකද කර්ම කියලා කියන්නේ සිංහලෙන් ක්‍රියාවට. නමුත් මෙතෙන්දි පින්නතුනේ සියලු ක්‍රියා බුදුදහමේ හැටියට කර්ම ගණයට ඇතුළත් කරන්නට පුළුවන් කමක් නැහැ. සියලුම ක්‍රියා බුදුදහමේ හැටියට කර්ම ගණයට ඇතුළත් කරන්නට පුළුවන් කමක් නැහැ. බුදුදහමේ කර්ම ගණයට ගැලින්නේ පින්නතුනේ චේතනා පූර්වංගමව සිද්ධ කරනු ලබන ක්‍රියාවන් පමණයි. ඒ නිසාවෙන් අපි සිතින් සිතා විමසා බලා යම් කිසි ක්‍රියාවක් කරනවා නම් එහෙම නැත්නම් චේතනා පූර්වංගම යම් කිසි ක්‍රියාවක් කරනවා නම් අන්නේ ක්‍රියාව තමයි පින්නතුනි බුදුදහමේ හැටියට කර්ම ගණයට වැටෙන්නේ. එහෙමනම් බෞද්ධ හැටියට මේ සූත්‍රයේදී බුදුහාමුදුරුව අපට පැහැදිලි කළ හැටියට අපි කර්මය උරුම කොට, කර්මයේ ඥාති කොට, කර්මය පිළිසරණ කොට ජීවත් වෙන මිනිස්සු නම් මේ කර්මය පිළිබඳ අපි හරියට අවබෝධ කරගෙන ජීවත් වීම ඊටාම වැදගත් වෙනවා පින්නතුනි. එසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා අපි කොයි ආකාරයෙන්ද මේ කර්මය වටහා ගන්නේ නැත්නම් කර්ම ශක්තිය තේරුම් ගන්නේ මොන මොන කරුණු අදනම් කරගෙනද කියන බව බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලිවම දේශනා කළා තිබෙනවා. දැන් බලන්න මෙතෙන්දී චේතනා පූර්වංගම සිදු කරන ලබන සියලුම ක්‍රියා බුදුදහමේ හැටියට කර්ම ගණයට වැටෙනවා. එවනම් චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා බුදුහාමුදුරෝ දේශනා කියන්නේ නිසයි. චේතනා පූර්වංගම නැත්නම් සිතින් සිතාමතා යම් කිසි කයෙන් වචනයෙන් සිතින් යම් ක්‍රියාවක් කරයිද මෙන්න මේවා තමයි පින්නතුනේ බුදුදහමේ හැටියට කර්ම හැටියට අපි සලකනු ලබන්නේ. එහෙමනම් අපි බෞද්ධ හැටියට නිරන්තරයෙන් තේරුම් ගත යුතු දේ තමයි නිරතුරුවම අපතුලින් මෙන්න මේ කර්ම කියන ඒවා අපි සිද්ධ කරනු ලබනවා. නැත්නම් අපි සිද්ධ කරනවා නිරන්තරයෙන්ම මේ කර්ම අපේ සිතින් සිතාමතා කරන කියන සෑම දෙයක්ම කර්ම ගණයට වැටෙනවා නම් අප නිරන්තරයෙන්ම මේ කර්ම අපේ ජීවිත තුල සිද්ධ කරනවා. එහෙමනම් මේ කරන ක්‍රියාවන් අපි හරියට අවබෝධ කරගෙන සිදු කිරීමේ වැදගත්කම දැන් ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් අපි දන්නවා බෞද්ධ හැටියට කර්මයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. කර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වලා තියෙනවා. කුසල කර්ම සහ අකුසල කර්ම වශයෙන්. කුසල කර්ම සහ අකුසල කර්ම. ගැටලුව පින්නතුනේ අපි කුසල අකුසල වශයෙන් මේ කර්ම බෙදාවෙන් කරලා තිබුණත් බොහෝ දෙනෙක් කුසල් සහ අකුසල් වෙන්කොට හඳුනා ගැනීම සඳහා අපි අනුගමනය කරන ක්‍රමවේදය මොකද්ද කියලා යම් යම් දිනාට හරි වැටහීමක් නැහැ. මේක කුසල කර්මයක්ය මේක අකුසල කර්මයක්ය කියලා අපි කෙනෙක්ගෙන් ප්‍රශ්න කරලා බැලුවොත් ඔබ කොහොමද හඳුනාගන්නේ? අපට දකින්නට ලැබෙනවා එක එකනා විවිධ පිළිතුරු දෙනවා. සමහර විට යම් යම් දෙනා හිතනවා Taman හිතන විදියට මේක හොඳයි මේක කුසල කර්මයක්. මම හිතනවා මේක අකුසල කර්මයක්. එහෙම යම් යම් දෙනා නිගමන වලට එළඹෙන අවස්ථා අපි දැකලා තියෙනවා. පින්වතුනි මම හිතන විදිහට මේක කුසලයක්ද මේක අකුසලයක්ද කියලා අපට නිගමනයකට එන්න බෑ. මම කුසලයක් කියලා හිතන දේ සමහර විට පින්නතුනි ධර්මයට එකඟ නොවේ නම් ඒක කුසල ක්‍රියාවක් කියලා අපට තීරණය කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට කුසල කර්ම අකුසල කර්ම පැහැදිලිවම හඳුනා ගන්නට පුළුවන් ක්‍රම කීපයක් අපට දේශනා කළා. මේක කුසල කර්මයක්ද මේක අකුසල කර්මයක්ද කියලා වෙන්කොට හඳුනා ගන්නට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිවම දේශනා කළා. එක ක්‍රමයක් තමයි පින්නතුනේ බලන්න අපි කරන සෑම ක්‍රියාවකදීම අපි මුලින් සඳහන් කළා වගේ ඒ සඳහා චේතනාව මුල් වෙනවා. එහෙමනම් ඒ ක්‍රියාව කිරීමේදී ඒ සඳහා මුල් වෙන චේතනාවේ ස්වરૂපය අනුව අපට පුළුවන්කම තියෙනවා මේක කුසල කර්මයක්ද මේක අකුසල කර්මයක්ද කියලා නිගමනය කරන්නට. කොහොමද අපි චේතනාව අනුව මේක කුසල අකුසල කියලා වර්ග කරලා ගන්නෙ? කල්පනා කරලා බලන්න. දැන් බලන්න අපිට පින්නතුනේ අපි යම් කිසි ක්‍රියාවක් කරනකොට අපේ හිත තුල ප්‍රසන්න සිතුවිලි ඇති වෙනවා නම් යහපත් චේතනා ඇති වෙනවා නම් කුසල චේතනා ඇති වෙනවා නම් අන්න ඒ කරන ක්‍රියාව ඒකාන්තයෙන්ම කුසල ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ වගේම අපි කරන ක්‍රියාව ටිකක් මුල් කරගෙන කරනවා නම් අන්න එතෙන්දී ඒකාන්තයෙන්ම සිද්ධ වෙන්නේ අකුසල කර්මයක්. දැන් ධම්මපදයේ මුල් ගාථාවේදීම අපට මේ බව පැහැදිලි කොට දේශනා කරලා තියෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා මනසාචේ පදුට්ඨේන අපිරිසිදු සිතින් භාසතිවා කරෝතිවා යමක් කරයිද කියයිද අන්න බලන්න අන්න ඒ නිසා සිදු වෙන්නේ අකුසල කර්මයක්. අපිරිසිදු සිතින් යමක් කරයිද කියයිද එසේනම් සිද්ධ වෙන්නේ අකුසල කර්මයක්. ඒ වගේම මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා පිරිසිදු සිතින් යමක් කරයිද කියයිද අන්න එතෙන්දි සිද්ධ වෙන්නේ කුසල ක්‍රියාවක්. ඒ නිසා පින්නතුනි මතක තියාගන්න අපි කරන ක්‍රියාව කුසල ක්‍රියාවක්ද අකුසල ක්‍රියාවක්ද කියලා නිගමනය කරන්නට පුළුවන් පහසුම ක්‍රමය තමයි ඒ සඳහා මුල් වෙන චේතනාව පිළිබඳ අපි විමසා බලන්නට ඕනේ. ප්‍රසන්න චේතනාවක් පිරිසිදු චේතනාවක් නම් මුල් වෙන්නේ ඒ ක්‍රියාව පිරිසිදු ක්‍රියාවක් කුසල ක්‍රියාවක්. හැබැයි මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ අපේ හිත අපිරිසිදු වෙන්නේ මොනවා නිසාද? හිත පිරිසිදු වෙන්නේ කවරක් නිසාද? අපි දන්නවා හිත අපිරිසුදු කෙරෙන ප්‍රධානම ක්ලේශ මූලයන් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ ආදී මේ ක්ලේශකර ධර්මයන් නිසා අපේ හිත නිරන්තරයෙන් අපිරිසුදු භාවයටපත් වෙනවා. එහෙමනම් ලෝභයේ මුසු වෙච්ච ඉතින් ඒ චේතනාව මුල් කරගෙන යමක් කරනවා නම් ඒක අකුසල ක්‍රියාවක්. ද්වේෂයේ මුල් වෙච්ච සිතින් සිතාමතා යමක් කරනවා නම් ඒක අකුසල ක්‍රියාවක්. මෝහය මුල් වෙච්ච සිතින් ඒ සිත මුල් කරගෙන යමක් කරනවා නම් කියනවා නම් අන්න ඒක අකුසල ක්‍රියාවක්. එහෙමනම් පැහැදිලි ඒ විදිහේ අකුසල මූලයන් පදනම් කරගෙන ඒක අපිරිසිදු වෙනවා නම් ඒ අපිරිසිදු සිත මුල් කරගෙන කරන සෑම ක්‍රියාවක්ම පින්නතුණි අකුසල ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි සිත පිරිසිදු වෙනවා නම් බලන්න හිත පවිත්‍ර වෙනවා අලෝභ, අද්වේෂ, අමෝහ වැනි කුසල මූලයන් පදනම් කරගෙන. එහෙමනම් අන්නේ අකුසල මූලයන් පදනම් කරගෙන හිත පවිත්‍ර වෙනවා නම් පවිත්‍ර හිත මුල් කරගෙන පිරිසිදු සිත මුල් කරගෙන ඔබ කියන්නේ කරන්නේ යමක්ද ඒක ඒකාන්තීම කුසල කර්මයක් ඒක ඒකාන්තීම කුසල කර්මයක් ඒ නිසා ඔබ විමසා බලන්න මම කරන ක්‍රියාව බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ ප්‍රතිවේක්ෂා කරන්නට අපිට උගන්වලා තියෙනවා දස ධම්ම සූත්‍රයේදී භික්ෂුවට ශ්‍රකීය කර්ම ශක්තිය පිළිබඳව ඒ තමන්ගේ ක්‍රියාව පිළිබඳව නිරන්තර විමර්ශනය කරන්න විමසා බලන්න භික්ෂුවට බුදුහාමුදුරු උපදෙස් දුන්නා. එහෙමනම් පින්නතුනි බුදුහාමුදුරුවගේ දේශනාව ගිහි පැවිදි කාටත් එකයි. එහෙමනම් අපි කවුරුත් මේ කර්ම ශක්තිය නිතර ප්‍රතිවේක්ෂා කරන්නට උන මම කරන ක්‍රියාව සඳහා මට මුල්ුනේ පිරිසිදු සිතක්ද අපිරිසිදු සිතක්ද අන්න එවනම් අපිරිසිදු සිතක් මුල් කරගත්ත ක්‍රියාවලින් වලකින්න වග බලා ගන්න. මොකද ඒක නිරන්තර අකුසල ක්‍රියාවක් බවට පත් වෙනවා. මෙන්න එක ක්‍රමයක් මේක කුසල්ද අකුසල්ද කියලා හඳුනා ගන්න. චේතනාව අනුව ඒ කරන ක්‍රියාව කුසල්ද අකුසල්ද කියලා අපිට තීරණය කරන්නට පුළුවන්කම තියෙනවා. දෙවෙනි ක්‍රමය තමයි පින්නතුනේ අපි කරන ක්‍රියාවට ඒ ස්වરૂපය අනුව ඒ කරන ක්‍රියාවේ ස්වરૂපය අනුව අපිට තීරණය කරන්න පුළුවන් මේක කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද කියලා. බලන්න අපි කරන ක්‍රියාව ස්වરૂපය අනුව කොහොමද අපි මේක කුසල්ද අකුසල්ද කියලා වර්ග කරලා බලන්නේ. තම තමන් කල්පනා කරලා බලන්න. අපි මෙච්චර කල් අනුගමනය කරපු ක්‍රමය පිළිවෙලත් එක්ක කොච්චර දුරට බුදුහාමුදුරන්ගේ මේ දේශනා ක්‍රමයත් එක්ක අපි සැසඳෙනවද අපි කුසල කුසල් වර්ග කරගත්තේ මේ ක්‍රම පාවිච්චි කළාද? එහෙමනම් ඔබට පුළුවන් මෙතෙක් ඔබ යම්කිසි ඒ සඳහා අනුගමනය කරපු ක්‍රමවේදයේ අඩුවක් තිබුණා නම් ඔබට නිවැරදි කරගන්නට. එහෙමනම් බුදුහාමුදුර අපිට පැහැදිලි කරනවා ක්‍රියාවේ ස්වરૂපය අනුව අපට පුළුවන් මේ ක්‍රියාව කුසල ක්‍රියාවද අකුසල ක්‍රියාවද කියලා මැන බලා ගන්නට. තමන් කරන ක්‍රියාව පින්නතුනේ තමන්ටත් යහපත පිණිස අන් අයටත් යහපත පිණිස පවතිනවා නම් ඒක කුසල ක්‍රියාවක්. ඒ වගේම ඔබ කරන ක්‍රියාව Tamanටත් අනර්ථයේ පිනිස අන් අයටත් අනර්ථයේ පිනිස පවතිනවා නම් ඒක අකුසල ක්‍රියාවක්. අන්න එවැනි දේ කරන්නට එපා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. අකුසල ක්‍රියාවක් කළාම ඒක Tamanට යහපත පිණිස පවතින්නේ නෑ. අනුන්ට යහපත පිණිස පවතින්නේත් නෑ. එහෙමනම් Tamanටත් අනර්ථයගෙන දෙන අනුන්ටත් අනර්ථයගෙන දෙන මේ ක්‍රියා කිරීමෙන් කවර ඵලයක්ද පින්නතුනි? අන්න එහෙමනම් මේ Tamanටත් යහපතක් නොසැලසෙන අනුන්ටත් යහපතක් නොසැලසෙන මේ කටයුතු වලින් වළකින්නට ඕනේ. බුදුහාමුදුරුව වදාළේ Tamanටත් යහපතක් වෙන අනුන්ටත් යහපතක් වෙන දෙයක් කරන්න. කයින් යමක් කරනවා නම් ඒ ක්‍රියාව අනුන්ට යහපතක් වෙන්නට ඕනේ, Tamanට යහපතක් වෙන්නට ඕනේ. කටින් කතා කරන වචනය ඒක Tamanට යහපතක් වෙන්න ඕනේ, එක්ක අනුන්ට යහපතක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඌවගෙන් වළකින්න කියලායි බුදුහාමුදුරුවෝ වදාළේ. බලන්න අපි සමහර වෙලාවට වචනයෙන් අපි තේරුම් නොගෙන හරි අවබෝධයකින් තොරව කතා කරන වචන නිසා නිර්පරාදී අපි අකුසල් රැස් කරගන්නවා. නිර්පරාදී අපි අනර්ථයක් සරසා ගන්නවා. ඒ නිසා විමසා බලලා කතා කරනවා නම් මේ වචනේ මට පිහිට වෙනවද මට ප්‍රයෝජන පිණිස පවතිනවද මම මේ ටික කතා කළොත් මේකෙන් මට සැලසෙන යහපත කුමක්ද මේක අහන අයට සැලසෙන යහපත කුමක්ද? අන්න එහෙම කල්පනා කරලා Tamanටත් අනුන්ටත් යහපත පිණිස පවතින දේ කරන්ද අන්න ඒකයි වටින්නේ. ඒ වගේම බින්නතුනේ තුන්වෙනියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ක්‍රියාවේ විපාකේ අනුවත් අපට පුළුවන් මේක කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද කියලා තීරණය කරන්නට. කළ ක්‍රියාවේ විපාකේ අනුව පුළුවන්කම තියෙනවා මේක කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද කියලා අපට තීරණය කරන්නට. දැන් බලන්න අපි සමහර වෙලාවට ක්‍රියාවන් කරනකොට මේ පිළිබඳව ගැඹුරෙන් හිතන්නේ නෑ. හිතට එන දේක් කරනවා. එහෙම නැත්නම් මොනවා හරි දෙයක් කතා කරනවා මොනවා හරි දෙයක් කරනවා මේ විදිහට පින්නතුනේ සමහරලාට කටයුතු කළාට ඒකේ ඵල විපාක විඳින වෙලාවට සමහර විට ඔබ අපිරිසිදු සිතක් මුල් කරගෙන නරක ක්‍රියාවක් කරලා තිබුණොත් ඒ නිසාම ඔබට පසුතැවීමට භාජනය වෙන්නට සිද්ධ වෙන අප්‍රමාණ අවස්ථා තියෙනවා. එවැනි දේ කරන්න එපා. විපාක දෙන වෙලාවේ දුක් සහිත කටුක අමිහිරි අධ්‍යක්ීම් ගෙන දෙන විදිහේ යම් කිසි දෙයක් අපට අත්විඳින්න වෙනවා නම් විපාකයක් අත්විඳින්න වෙනවා නම් ඒ වගින් වළකින්න කියලා බුදුහාමුදුරුවෝ අදාලා. සතුටෙන් සොම්නසෙන් අත්විඳින්න පුළුවන් විපාක විඳින්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා නම් අන්නේ දේ කරන්නටයි බුදුහාමුදුරුව අපට වදාළේ. දැන් බලන්න අකුසල් කරනකොට යම් පුද්ගලයෙක් සමහර විටේ අකුසලේ බරපතලකම කරන අවස්ථාවේ දැනෙන්නේ නැහැ. නමුත් විපාක විඳින වෙලාවේ පසුතැවෙන්න වෙනවා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපංන පච්චති. බාලයා එහෙම නැත්නම් අඥාන පුද්ගලයා හරියට පාප කර්ම අකුසල කර්ම කරන්නේ මීපැණි වගේ රස කර කර. හැබැයි විපාක විඳින වෙලාවේ අප්‍රමාණ හිත් වේදනා ඇතිව අප්‍රමාණ කටුක වේදනා විඳින්මින් දුක් සහිත වේදනා විඳින්මින් ඔහුට ය විපාකයක් විඳින්න සිද්ධ වෙනවා. අනේ නිසා විපාකය ගැන අපි හිතන්න ඕනේ මේ කරන ක්‍රියාවට අපිට කොයි විදිහේ විපාකයක් ලැබෙනවද? දැන් බලන්න සොරකමක් කරන පුද්ගලයෙක් ඒ සොරකම කරන්න ඉස්සලා හිතුවොත් මම මේ හොරකම කරලා මට කවදා හරි කොතනදී හරි රජයේ නීතියට අහු වුණාම මම මේ නිසා සිරබත් කන්ට වෙනවා එහෙම නැත්නම් නීතියේ දඬුවමට මම යටත් වෙන්න වෙනවා. මට සමහර වෙලාවට විශාල කාලයකට හිරගේ ලඟින්න වෙනවා. මෙහෙම කල්පනා කරනවා නම් අන්න අර විපාකයේ ගැන ඔහු හිතනවා. ඒ විතරක් නෙමෙයි. එහෙම අකුසල විපාකයක් පින්නතුනේ අකුසල කර්මයක් කළාම ඒ නිසා අපට හැම වෙලාවෙම අකුසල විපාකයක් නරක විපාකයක් අත්විඳින්න වෙනවා. අන්නේ විපාකයේ ගැන බියක් ඇති පුද්ගලයා ඒ අකුසලයෙන් වළකින්න හැම විටම උත්සාහ කරනවා. විපාකයේ ගැන අයහපත් තටුක විපාකයේ ගැන බයක් තියෙන පුද්ගලයා. දැන් බලන්න අපට පැරණි සාහිත්‍යකරුව මේවා උපමා කරගෙන, මේවා තේමා කරගෙන අපිට සාමාන්‍යයෙන් පින්නතුනි ජීවිතේ මේවා ගැන හිතනද අප්‍රමාණවත් අපේ පැරණි පොතපතේ උපදේශ සාහිත්‍යයේ පොතෙකුත් අපට කරුණු දැක ගන්න පුළුවන්. දැන් මේ අතු දන්නවා ලෝයඩ සංගරාවේ නොඑක් තැන්වලදී අපට මේ කර්මයේ විපාක පිළිබඳව හිතනද පොළඹවන අවස්ථා කීපයක් තියෙනවා. දැන් බලන්නකෝ කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ අර මා මුලින් සඳහන් කරපු ඒ ධම්මපදයේ කියවෙන අදහසම පින්නතුනි ඊටාම සරල පද්‍ය පාඨයකින් අපට මේ සාහිත්‍යකරු ඉදිරිපත් කළා ඒ විතරක් නෙමෙයි දැන් බලන්න ඔබ අහලා තිනවා ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළු අධිය කෙලියේ බලන්න අකුසල කර්මයක් කළාම හරියට අර ඒ කරන වෙලාවේ බොහොම සතුටින් ඒක කළාට හරියට විපාකයේ දෙනකන් විතරයි පින්නතුණි ඒ සතුටේ පුද්ගලයාට තියෙන්නේ. හරියට අර කකුලුවෙක් දියට දාලා ගින්දර ගහලා ගින්දර රත් වේගෙන එනකොට තමයි ඔහුට දැනෙන්නේ දැන් Tamanda තියෙන අනතුර මේකයි කියලා. දිය කෙලියේ හිටියට ගින්දර රත් වතුර රත් වෙනකොට ඔහුට දැනෙනවා පීඩාව. ඒ නිසා විපාක විඳිනකොට තමයි අපට ඒකේ භයානකකම බරපතලකම දැනින්නේ වැටෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි තේරුම් ගන්නට ඕනේ අපි කරන ක්‍රියාව මෙන්න මේ විදිහේ බරපතල තත්වයන් තියෙනවා. ඒ නිසා මේ මානවකයාට සුබ මානවකයාට බුදුහාමුදුරුව එතෙන්දි පැහැදිලි කරනවා ස්වල්ප ආයුෂ ඇතුව මිනිස්සු උප්පත්ති ලබන්නේ ඇයි? දීර්ඝ ආයුෂ ඇතුව මිනිස්සු උප්පත්ති ලබන්නේ ඇයි? ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කළාම පුද්ගලයෙක් ලෝකේ යම් දවසක කොතනකදී හරි අන්න ඒ පුද්ගලයාට අල්පායුෂ්කත්ව උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. යම් යම් ආත්ම භාවවල අල්පායුෂ්ක උප්පත්තිය අන්න විපාකයේ පින්නතුනේ. බලන්න මෙන්න මේ විපාකයේ අනු අපට හිතනවා නම් අපට පුළුවන් කර්මය ගැන අපට තේරුම් ගන්නට වටහා ගන්නට යම් පුද්ගලයෙක් ඒ විදිහේ ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරගෙන තිබුණොත් යම් අවස්ථාවක ඒ පුද්ගලයාට සංසාරයේ උපදින ආත්ම භාවවල අල්පායුෂ්කව උප්පත්ති ලබන්න සිද්ධ වෙනවා. ඒ වගේම පින්නතුනි සියලු සත්වයන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන මෙත්තා සහගතව ක්‍රියා කරන පුද්ගලයාට පින්නතුනි සතුන්ට අන් අයට කිසිදු හිරිහැරයක් කරදරයක් නොකර මෛත්‍රී සහගතව ක්‍රියා කරන පුද්ගලයාට සංසාරේ කවදාකවත් අල්පායුෂ්ක උප්පත්තිය ලබන්න සිද්ධ වෙන්නේ නැහැ. දීර්ඝායුෂව ඇතුව ලෝකේ උප්පත්තිය ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ අන්න ඒ විදිහට කුසල කර්ම સિદ્ધ කරගෙන ජීවත් වෙච්ච පුද්ගලයාටයි කියලා සුභ මානවකයට එදා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් මේකත් පින්නතුනේ කර්මයේ විපාක පිළිබඳව පැහැදිලි වෙන අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි සමහර මිනිස්සු ඉන්නවා බොහෝම රෝගාබාධ ඇතුව ලෝකේ උපදිනවා. සමහර විට පින්නතුනේ මේ සඳහා විවිධ හේතු බලපාන්න පුළුවන්. විවිධ හේතු බලපාන අවස්ථා තියෙනවා යම් යම් පුද්ගලෝ ලෙඩ දුක් බවට පත් වෙන්න. දැන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විවිධ තැන්වලදී අපට ඒවා දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් සමහර අය අස වාපිත් සෙම ආදී මේ තත්වයන් වෙනස් වෙලා අපි රෝගාබාධයන්ට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ විතරකුත් නෙමේ සමහර වෙලාවට ඍතු වෙනස් වීම නිසා, දේශගුණික විපර්යාස නිසා ඉතින් මේ විදිහේ විවිධ ස්වභාවික හේතු නිසා පින්නතුනේ අපි ලෙඩ වෙන අවස්ථා තියෙනවා. නමුත් ඔය අතර කර්ම ශක්තිය බදනම් කරගෙනත් යම් යම් පුද්ගලයෝ රෝගාබාධයන්ටපත් වෙන අවස්ථා අපට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. අන්න එහෙම වෙන්නේ ඇයි මේ මානවකේ ආන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේගෙන් පින්නතුනේ සංසාරයේ යම් යම් පුද්ගලයෝ සත්ව හිංසාදී පාප කර්ම කරගෙන තිබුණොත් අන්නිබඳු පුද්ගලයන්ට සංසාරයේ උපනුපන් ආත්ම භාවවලදී පිනතුනේ ඒ පුද්ගලයාට විවිධ රෝගාබාධයන්ටපත් වෙමින් අල්පායුෂ්ක තත්ත්වයන්ටපත් වෙන්න සිද්ධ වෙනවා කියලා එදා සුභමානවකයට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඒ වගේම අන්‍යයන් කෙරෙහි සත්‍යයන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් යුක්තව ඔවුන්ට දානුකම්පාවෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයාට සංසාරයේ කිසිදු රෝගාබාධයකට කර්ම ශක්තියින් නිසා ඇති වෙන රෝගාබාධයකටපත් නොවි සංසාරේ නිදුක් නිරෝගී සම්පත් ලබා ගන්නට එයම හේතුවක් වෙනවයි කියන බව එදා බුදු පියාණන් වහන්සේ මේ සුභ මානවකයාට පැහැදිලි කළා. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ මේ මානවකයාට ඇති වෙච්ච ගැටලුවක් තමයි සමහර මිනිසු ඉන්නවා බොහෝම ලස්සනට ලෝකේ උප්පත්ති ලැබලා ඉන්නවා. හරියට දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවන් වාගේ ලෝකේ තාම ප්‍රසන්න දුටු දුටුවන්ගේ සිත් සතන් ඇදවැඳ ගන්න තරම් ප්‍රසන්න ඉරියව් ඇතුව මේ ලෝකේ උපදින මිනිස්සු ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවායි තාම අවලස්සන විදිහට උපදින ලෝකේ යම් යම් මිනිස්සු ඉන්නවා. ඉතින් මේ සඳහාත් පින්නතුනේ යම් යම් ස්වභාවික හේතු බලපාන අතර කර්ම ශක්තිය අනුවත් එහෙම தත්වයන්ටපත් වෙන පුද්ගල ලෝකේ ඉන්නවා. පෙර ආත්ම භාවල ද්වේෂය මුල් කරගෙන නිරන්තර පටිඝයෙන් කෝධයෙන් යුක්තව කටයුතු කරන මිනිසියෙක් වෙයි නම් ඒ මිනිසයා පින්නතුනේ උපනුපන්න ආත්ම භාවවල බොහොම අවලස්සන තත්වයකටපත් වෙනවා. දැන් බලන්න අපි දන්නවා යම් කෙනෙක් ද්වේෂය තරහව මුල් කරගෙන තමන්ගේ හිතේ බඳු නරක චේතනාවක් පහළ වෙනකොට මෙලවදීම අපිට දකින්න පුළුවන් මේ මනුස්සයාගේ මනස ඇතිවෙන මේ මානසික ස්වභාවය ඒ ශරීරයේ ඉරියව් වලින් අපිට දැක ගන්න පුළුවන් බොහොම දරුණු ඒ වගේම බොහොම රළු ස්වභාවයක් ඒ පුද්ගලයාගේ මූණෙන් ශරීරයෙන් විද්‍යමාන වෙනවා. ඉතින් ඒ බඳු මානසික ස්වභාව ඇති පුද්ගලයෝ මරණයෙන් පස්සේ උත්පත්ති ලැබුවත් පින්නතුනේ අන්න අර විදිහ අවලස්සන ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා වෛරයෙන්, කෝපයෙන්, පටිඝයෙන් යුක්තව කටයුතු කරන්න එපා. ඒකයි බුදුහාමුදුරුව අපට දුන්න උපදේශය. නිරන්තර මෛත්‍රියෙන්, කරුණාවෙන් ඒ යහපත් දැහැමි සිතුවිලි හිත් තුළ පෙරදරි කරගෙන යමෙක් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා මෙලවදී ප්‍රසන්නයි. දැන් බලන්න මෛත්‍රී සහගතව කටයුතු කරන පුද්ගලයාගේ අර මෙත්තානි සංස සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලි කළා ඒ පුද්ගලයා බොහොම ප්‍රසන්න උප්පත්තිය ලබනවා. බොහොම ප්‍රසන්නව උප්පත්තිය ලබනවා. මිනිසුන්ට ප්‍රියයි. manussානං ප්‍රියෝ හෝති. අමනුස්සානං ප්‍රියෝ හෝති. ඉබඳු පුද්ගලෝ මිනිසුන්ටත් ප්‍රිය වෙනවා, අමනුස්සයන්ටත් ප්‍රිය වෙනවා. ඒ මොකද මෛත්‍රී සහගත ස්වභාවය නිසා ඒ මනුස්සයාගේ බැල්ම, ඒ මනුස්සයාගේ කතාබහ, ඒ පුද්ගලයාගේ ඉරියව් මේ හැම එකක්ම දුටුවන්ට හරිම ප්‍රසන්නයි. ඉතින් අන්නේ විදිහේ යහපත් චේතනා මුල් කරගෙන ඒ කරුණාමෛත්‍රිය ආදී ගුණධර්ම වලින් පරිපූර්ණව ජීවත් වෙච්ච මිනිසෙක් මරණයෙන් පස්සේ උප්පත්තිය ලැබුවත් ඉතාම ප්‍රසන්න මිනිසෙක් හැටියට උප්පත්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාවෙන් ඔබ කල්පනා කරන්නට පින්නතුණි යහපත් චේතනා, පවිත්‍ර චේතනා. ඒ කියන්නේ අර වෛරය, පටිඝය, ක්‍රෝධය වැනි මේ හිත අපිරිසිදු කරන නරක චේතනා ඇති වුනහම ඔබට මෙලවදිත් ඒකේ අනිතු විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි පරලොවදිත් ඒ වගේ අනුතු විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කටුක අමිහිරි අධ්‍යක්ීම් ගෙන දෙන වේදනාවන්ටයි අපට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ වගේන් වලකින්න කියලා බුදුහාමුදුරුව අපට දේශනා කළේ. එහෙමනම් බලන්න හිතේ කරුණා මෛත්‍රී ආදී ගුණ ධර්ම ඇතුව හිත තුල නිරන්තරයෙන්ම මෛත්‍රී සාගත සිතුවිලි දියුණු කරගෙන ජීවත් වෙන මිනිසයා මෙලවක් ප්‍රසන්නයි. ඒ මිනිසයා මරණින් පසු උත්පත්ති ලැබුවත් ඊටාම ප්‍රසන්න මිනිසෙක් හැටියට පුද්ගලයෙක් හැටියට උත්පත්ති ලබනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ සමහර මිනිස්සු ඉන්නවා හරියට මිනිස්සු පස් දෙනෙක් එකතු කරගන්න බෑ. බොහොම අල්ප පිරිස් ඇතුව ජීවත් වෙන මිනිස්සු ස්වල්ප පිරිසතුව මේ ලෝකේ උත්පත්ති ලබන මිනිස්සු ඉන්නවා. පරිවාර සම්පත් නැහැ, පිරිස් සම්පතක් නැහැ. Tamanta ලෙඩට දුකට කරදරයට විපතට මගුලට තුලාවට එකතු කරගන්න කිසි මිනිස්සෙක් නැහැ. එහෙම මේ ලෝකේ හුදකලා වෙලා උපදින මිනිස්සු දැකලා තියෙනවා අපි. ඒ වගේම තව සමහරු ඉන්නවා පරිවාර සම්පත් ඕන තරම් ඉන්නවා. පරිවාර සම්පත් Tamanට ලෙඩට දුකට කරදරයට ඒ වගේම මගුලට තුලාවට මේ හැම දෙයකම විශාල තමන්ගේ ඥාතීන් හිතවතුන් ඒක රාශි වෙන මිනිස්සු ඉන්නවා. ඇයි මේකට හේතුව? බුදුරජාණන් වහන්සේගෙන් මේ සුභ මානවකේ අහනවා. ඒ සඳහා බලපාන යම් යම් ලෞකික හේතුත් තියෙනවා. ඒ අතර පින්නතුනේ අපේ තුල පවතින ඊර්ෂ්‍යාදී මේ නරක සිතුවිලි නිසා අනුන්ගේ සැපතට අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන, වෛර කරන, කෝධ කරන මිනිස්සු මෙලවදිත් පරිහානියටපත් වෙනවා. දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා අනුන් දියුණු වෙනවට සමහරවල්ලාට Tamante ඒ தත්වයටපත් වෙන්නත් බෑ. අන් අය දියුණු වෙලා යහපත් තත්වෙකින් ඉන්නවට Tamante ඒක දරා ගන්නත් බෑ. ඒ ඊර්ෂ්‍යා පරවස මිනිස්සු ලෝකෙ මෙලවත් පිරිනව, පරලොවත් පිරිනව. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ තව සමහරු ඉන්නවා අල්ප සම්පත් ඇතුව උපදිනවා තව සමහරු ඉන්නවා බොහෝම සම්පත් ඇතුව උප්පත්ති ලබන මිනිස්සු ඉන්නවා. ඉතින් මේ සඳහාත් බලපාන විවිධ හේතු තියෙනවා. කර්මයේ ඒක හේතුවක් නෙමෙයි. නමුත් ඒ හේතු අතර පින්නතුනේ කර්මයේ හේතුවක් වුණොත් ඒ සඳහා බලපානවා ඒ පුද්ගලයාගේ මසුරු බව, ලෝභකමෙන් යුක්තව දුගී මගී ආචකයෙකුට එහෙම නැත්නම් ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුට කිසිදු දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් පරිත්‍යාගශීලී සිතුවිලි නැති පුද්ගලයා ලෝභයෙන් යුක්ත පුද්ගලයා මෙලවත් පරිහානියටපත් වෙනවා ඒ පුද්ගලයා මරණින් මසු ඉපදුනත් වින්නතුනේ සමහර වෙලාවට අන්න අර තත්වයටපත් වෙනවා. එහෙම නෙමෙයි පරිත්‍යාගශීලීව කටයුතු කරන පුද්ගලයා මෙලවත් ඒ පුද්ගලයාට ලැබෙනවා. පරලොවදී ඒ පුද්ගලයාට බොහෝ භවභෝග සම්පත් ඇතුව උප්පත්ති ලබන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා මේ කර්ම ශක්තිය පින්නතුණේ අපට අර විදිහට පුද්ගලයෙකුට මෙලවත් පරලවත් Tamange මේ භවගාමි ජීවිතේ තීරණය කරන්නට කර්ම ශක්තිය අපට ඥාතීන් කොට බන්දු කොට පිරිසරණ කොට පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අවස්ථාවේදී මේ සුබ්‍රමාණවකයට පැහැදිලි කොට වදාලා. අන්න ඒ නිසාවෙන් පින්නතුනි මේ සූත්‍රය දේශනාව තුළ මේ සුභමානවකයට බුදුරජාණන් වහන්සේ මේ හැටියට පැහැදිලි කොට දේශනා කළාම මේ සුභමානවකයා ඊටාම පැහැදිලි එහෙම නැත්නම් බුදුහාමුදුරුව පිළිබඳ තුනුරුවන් පිළිබඳ ඊටාම ප්‍රසන්න සිතුවිලි ඇති කරගෙන ඔහුට මේ පිළිබඳ ඇති වෙච්ච ගැටලු निराකරණය කරගෙන තුනුරුවන් සරණ ගිය ඊටාම සදහැවත් උපාසකෙක් බවට පත් වුණා කියලා මේ සූත්‍ර අවසානයේ සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා ඔබත් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ කර්ම સિદ્ધාන්තයේ මැනවින් වටහාගෙන අප කරන කියන ඒ සියලු චේතනාපූර්වංගම ක්‍රියාවන් පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් කටයුතු කොට තමන්ගේ ඒ ක්‍රියාවන් පිළිබඳ වගකීමෙන් යුක්තව ක්‍රියා කටයුතු කරන්නට සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්නට ඔබ කරන්නේ කුසල කර්මයන් මෙලව යහපත පිණිස ඔබට පවතිනවා පරලොව යහපත පිණිස පවතිනවා අකුසල කර්මයක් කළොත් එය මෙලවත් ඔබට අනිතු විපාක පරලොවත් අනිතු විපාක ගෙන දෙනවා ඒ නිසා මෙන්න මේ බව ඔබ මනවින් වටහාගෙන ඔබ කරන සෑම චිත කය වචනය කියන තිදොරින් කරන සෑම ක්‍රියාවක්ම කුසල ක්‍රියාවක් බවට පත් කරගෙන ඒ කුසල කර්මයන් දියුණු පහුණු කරගෙන ඒවා සාංශාරික පුරුදු බවට පත් කරගෙන අවසානයේ බුද්ධාදී උතුමන් වහන්සේලා නිවිසනසී පැමිණවදාලුතුම් අමා මහ නිවන් සප සාක්ෂාත් කරගන්නට එයම ඔබට උපනිශ්‍රේ වේවා කියලා හැමදෙනාම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරගන්නට. ඉතින් එහෙමනම් මේ අවස්ථාවේදී ඔබ සෑම සියලු දෙනාම එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සුභමානවකේ ආරමුණු කොට දේශනා කොට වදාළ චුල්ලකම්ම විභංග සූත්‍රයේ තේමා කරගෙන කර්ම સિદ્ધාන්තයේ පදනම් කරගෙන මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කළා මේ තමන්ගේ සිත කය වචනේ කියන තිදොරම වෙහසවාගෙන මේ ඓතිහාසික පොළොන්නරු ගල් විහාරස්ථානයේ සිට ඔබ හැම දිනා මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දුන්නා. ඒ වගේම ගුවන් විදුලියෙන් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටත් මේ තුලින් ධර්ම ශ්‍රවණමය ආනිසංශයක් අත්පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්ත උදාාර කුසලානිසංශ ධර්මයන්ගේ ශක්තිය බලය තුලින් ඔබ සෑම සියලු දිනාටම දෙව් මිනිස් සපත් කෙලවර උතුම් අමා මහ නිවන් සැප පිණිස මේ පිං අප සෑම දිනාටම හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා දේශනාවේදී දේශ ගණන් වහන්සේට අස්තපස්කාර පූජාවක් සිදු කරන ලබන්නේ දිස්ත්‍රික් ලේකම්ගේ සංජිත් වී තෙරපිස්තා විසින් ගරුතර අපේ දේශ ගණන් වහන්සේට අට පිරිකර පූජා කරන ලැබුවා සෙසු පිරිකර පූජා කිරීම මේ අවස්ථාවේදී සිදු කරන ලබනවා දැන් මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා ඒ වගේම පරිස්කාර පූජා කිරීමෙන් ඔබ අප්‍රමාණ ආනිසංස ධර්මයන් රැසක් සිද්ධ කරගන්නට යෙදුනා. අද විශේෂයෙන්ම මේ ඓතිහාසික පොළොන්නරු ගල් විහාරස්ථානයේ මේ පැවැත් වූ ධර්ම දේශනාවේදී පරිස්කාර පූජා කිරීම සිද්ධ කරනු ලැබී පොළොන්නරු දිස්ත්‍රික් ලේකම්තුමන් රංජිත් විජේතිලක මැතිතුමන් ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ පින්නතුන් එහි දායකත්වය දරමින් ලේකම්තුමන් විසින් මේ අවස්ථාවේදී සියලු දෙනා වෙනුවෙන් පරිස්කාර පූජා කළා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටත් පරිස්කාර පූජා කළ සියලු දිනාටත් මේ සිද්ධ කරගත් උදාාර පින්කම් වල ශක්තිය බලය තුලින් මෙලව සැනසීම උදා වේවා පරලොව සැනසීම වේවා කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී ප්‍රමිනවදාල අජරාමර සංඛ්‍යාත උතුම් අමා මහ නිවන් සැප පිණිසම මේ පින් අපාපට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරයි. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති අද ධර්මානුශාසනාවෙන් විශේෂයෙන් ගෙනහැර පෑවේ කර්මය පිළිබඳවයි කර්මය පිළිබඳව පැන නැගෙන දහම් ගැටළු සඳහා අපි තව විනාඩි 5කින් පමණ ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරනවා විශේෂයෙන් සියම් මහනිකායේ අස්කිරි පාර්ශවයේ කාර්ක සංඝ සභික පොළොන්නරුව සොළොස්මස්ථාන රාජමහා විහාරාධිපති පූජ්‍යපාද වේන්ද්‍රේසී උපාලි නායක ස්වාමින් වහන්සේගේ ආරාධනෙන් ධර්මානුශාසනා පැවැත්වුවේ සියම් මහනිකායේ අස්ගිරි මහා විහාරීය සංඝ සභාවේ නියෝජ්‍ය ලේකකාධිකාරී අස්ගිරි මහා විහාර පරිවිනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේයි. තව විනාඩි 5කින් පමණ ආරම්භ වනවා ධර්ම සාකච්ඡාව ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන් අපේ දුරකථන අංකය මේකයි 0112682411 නැවත මතක තබා ගන්න 0112682411 ඔබට යම්කිසි ගැටලුවක් නැත්නම් මේ දුරකථන අංකයෙන් අප අමතන්න මේ සඳහා අපේ ධර්ම සාකච්ඡාව තව විනාඩි 5කින් ආරම්භ කරනවා එතෙක් අපි සම්බන්ධ වෙනවා ප්‍රධාන නිවේදක මැදිරියට Thank you. ඔබේ සවන් දුන්නේ පොළොන්නරුව ගල් විහාරයේ සිටගෙන ධර්මානුශාසනාවටයි.